මේ වගේ වැඩමුළුවකින් ප්‍රශ්න කාරක වැඩ පිළිවෙලකින් මූලික කටයුතු සම්පාදනය කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි නරදීති උපදේශ පිළිබඳව ආරම්භ කටහිටිය විද්‍යාර්ථීන් සුද්ධ කරගන්න වෙනවා. ඒක වාමුති ලබා ගන්න ආදී සම්බන්ධ කරගන්න සම්බන්ධ මේ වෙලාවේ අපි ඉන්නකම කරලා සුද්ධ කරගන්න. ඉතින් ආසක් තමයි තම තම කතා කරන්න යන්න එපා. ඒ ප්‍රශ්න තියෙනවා අපි පොඩි කතා කරමු. එතකොට අපිට කීකනා කතා අඩු වෙනවා කියන කිසිම කාරණාවක් නැහැ. ඒක තමයි දුක අපතන සුදු කිරීමක්. ඒ කියන්නේ පාලන කරනකොට තියෙන ප්‍රශ්න. අපි සංකාශක පිළිවි සංකදායක කමේ උනේ කීකනක කීකනක වෙලා තමන්ගේ විශ්ලේෂණය අපි දිශාගණේ අලුත් වෙනකට කරනවා. ඒකට මොකද මොලේ අපි ඉස්සරහින් 35 කාරණේ වලට ආපසුවක් කියලා කියනවා. ඉන්ටර්නෙට් එකේ සියා දේශීය කොමිකර අපිට කියන අනිත් එක තමයි මොකද කතා කරනකොට ඒ කතා කරන ඉදිරිපත් කරන ප්‍රශ්න විසඳන කමය හරියට ගියොත් අපකනාට මේ කාර්ය ප්‍රශ්න කරන්නේ. අපිට ඒක ලැබෙනවා. ඒ නිසා සමහරට කියාගන්න බැරි ප්‍රශ්න අතු කරගන්න බැරි දේවල් අනික් කටේ මුතු කරනයි මේ. තමයි අවශ්‍ය උත්තර. ඒකට තමයි. ඒක නිසා ඉදිරියට කෙලිවෙන ප්‍රශ්න දිනා විතරක් සම්පූර්ණ කරගන්න බැරි ඕනකට සම්පූර්ණ කරගන්න බැරි මේක ඉන්නේ දවල්ලා. ඉන්නේ කරන්නේ ධර්ම සාකච්ඡා. ධර්ම සාකච්ඡාවක් කියන්නේ අපේ ආධ්‍යාත්මික ජීවිතේට ආහාර ගන්න ඕනේ. ඉස්සරහට පුළුවන් දේවල් අපි සමුංග විතර සාකච්ඡා කරනවා. ඒකවල අපි මුන්දාට ප්‍රශ්න ගන්නේ කොහොමද කියලා ගන්න පුළුවන් දේවල් ගන්නෙන්නේ. අපි ධර්ම සාකච්ඡාවක අපි වැඩ කරන වැඩ පිළිවෙලට ආහාර ගැනීම කරනවා. ඊට අමතරව දේශනා පටන් ගන්න පස්සේ ඒ දේශනා කරන ඒ සාධිත කරගන්න දේවල් වැරදිච්ච දේවල් නැහැච්ච දේවල් ඒ සමානකට ප්‍රශ්න සම්බන්ධව කරනවා මෙන්න මේ විදිහට තමයි මේ ධර්ම සාකච්ඡා කරනවා අපි නිශ්චයමනේ වැටෙන් ගත්තොත් සීවිලි වැඩකට වෙලා 130ක් වඩන තියාගන්න තියෙනවා ඒ තියෙන්නේ පුදුමාකාර දුරකට තියෙනවා මම ප්‍රශ්න කරනවා ප්‍රශ්න කියන්නේ එළි අපි මේ සතියේ පිටු මොනවද කරන්නේ ලෝකයෙන් විකාර දේවල් ප්‍රකාශ කර ගන්න කරව ගන්න ඕනේ එහෙම නැත්නම් පැහැදිලි කර ගන්න ඕනේ මොනවද කරන්නේ ඒක අපි කියන කොහොම මූලික උපදේශ වලින් තෝරලා හඳුනාගන්න ඒක අපේ ඒ වාක්‍ය දෙකෙන් කියන්නේ ඒක සමාන කතාවක් නෙමෙයි අපිට පාරමිතා කරන්න නිසා ඒකේ අනිත් කෙනෙකුට තමයි ඒක නිසා අදාළ කරන ඉදිරිපත් කරන නිසා වෙන කමක් එක්ක ගැටුම් ඇති වෙන කාලෙට විචාරකම් කතා කරන්න යන්නේ මොකද උපවිචනය කරන ඥානය අපිට අපේ ක්‍රමීකරණය කරනවා ඉවරකම් වෙනවා කරනවා ඒ නිසා වෙන කුරු යන වෙන ක්‍රම දැනගෙන වෙන කමක් කරපු දේවල් වෙනවා මෙතෙන්ට අර්ථකථන දාලා මේක සංකර කරන්න ඕන ඒක මම හිතුවා මම කතා කරලා ඉතින් මේ කතා කරන අපි ජීවිතේ උපදේශය කතා කරන කරලා ඒ නිසා නේද කතා කරන්නේ කොහොමද කියලා. මේ මේ උඩවනිසා ඒ වගේම මේ ඒ කොටට වැටලා ඉන්න අයට කවුරු ප්‍රශ්නයක් තමයි ප්‍රශ්න කරනවා. ඒක දැන් කාලකටන හරක් කරන්නේ. ජීවිතේ හරක් කරලා කියන ධර්මයන් වගේ ගානට ගන්නවා. ඒ නිසා අපි වැඩ පිළිවෙලේ අපේ දේශීය වුණුවට නිෂ්කරණය කරන සදාහනම නාමයෙන් වන්නේ පොදු පාරාමර්ශක කියනවා. ඒක ඉංග්‍රීසියට යන බලාපොරොත්තු වෙන ඉංග්‍රීසියට යනවා. ඒක මේ අපි දිවාස් කරලා කරන්නේ එක දවසේ භාවනාට එන එකක් දෙන්නේ සරසම් කරලා තියෙනවා. ඒක නිසා මේ විදිහට මතකලියකදී අපි සංඝවසක පිළිදෙනෙක් පුදුලා ඉන්නවා. ඒ කාලෙටම කරන්නේ ඒක ඒගොල්ලන්ගේ පැවිදි ජීවිත ප්‍රශ්නක්. අපි විසඳන්නේ මේක විතරයි. අපි අදාළ මොනවාද ප්‍රශ්න බලන්න අපි මේ වැඩ පිළිවෙලෙදි ඒ අර ගුරුකතාවයක ටිකක් ඉස්සරහින් ඉන්නේ. මේ දේශනා හම්බෙලා තියෙනවා. ඉන්ටර්නෙට් එක හම්බුනේ නැතුව මම මතක් කරේ තමයි විදියකට ඉතින් අපි මේ මතක් කරගෙන පස්සේ ලිඛිත ප්‍රශ්න වලින් අපි ඒකවල ආරම්භ කරමු. ලයිට් නාලේ කියන ප්‍රශ්න පාරාසර කරන විදියට අපේ සාධනාද ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනාවේදී භාවනාව විදර්ශනාකට ආරම්භ කෙරේ. එනම් භාවනා කර විදර්ශනා සතරෝ ඉහි ප්‍රතිපදමා පිළි ය ආත්මය හැටියට එනම් භාවනා කර විදර්ශනා කරෝ ඉහි ප්‍රතිපදමා පිළි ය ආත්මය හැටියට ඒකෙන් තමයි පළවෙනි වාක්‍යය කියලා කියන්නේ දෙකක් කියන කේසු වාක්‍යය කියන්නේ. අපිට විචින්න පුළුවන් අපිට තියෙන පොදුපුරු සහ මේ ක්‍රමසාරකයනේ දැනට තමයි ආනාපාන ප්‍රතිපදාවක් කරන කෙනෙක්ද කරනකොට වැඩි වෙන්න පුළුවන් කියලා කියනවනම් ඒක මොකද තේරෙනවා ඒකේ වෙනම ප්‍රතිශතයක් තියෙනවා. ඒ කියන්නේ කන කැමති නම් ආනාපාන කරන මෙහෙම වැටෙන්නේ කියලා. ඒක තමයි අපිට පුළුවන් ඒක සාකච්ඡා කරන්න ගන්නවා. යෝගින් ඔක්කොටම අනකට මෙහෙම වෙන්න මෙහෙම කරනවා පොලිස කරන වැඩිය මේ දෙකේ කරායි මම ඉල්ලා ඉන්නවා තමයි ආරම්භ කරනවා ඒක අනකට වැඩ ඉන්නේ කොහොමද කියලා ඒක තමයි කරනවා ප්‍රශංසා කරනවා ඇත්තටම මේ වගේ වැඩමුළුකට මුලදී අපි අත්දැකීම් බෙදා ගන්නයි කියලා මම අත්දැකීම් හිලි කරන්නේ නැතුව හරියටම ඒ කියන්නේ කාටවත් නාටකවල ඕන කෙනාට බලලා පන්තර වෙන්න බෑ සත්‍යගෙන ඇතිවල මොනවට බෙදෙන්න බෑ අනිත් නම නාස් සියා නාමකට ලක්වති නම් සිිකුරන්නේ විවිධ වෙනකට පාරක් කියනයි ගාච මා මෙවැනි නිරනාමක භාවනාත් සමාධියුගේ කලම් වලට කලම් මානසික භාවනාව වඩා ආනාපාන සති භාවනාවට අවධිනම මොහොතේ පිටවෙනවා භාවනාව වඩන විට ආලෝකය අනුමතුයි මේ පතවි ජීවිතය ආකාරය මානසික දුකේ මේ විදිහට අර ස්වාමීන් වහන්සේගේ උපදේශ පිළිචා කරන ඒකනගයකින පසුබිමේ මතුවෙච්ච ආලෝකයේ මතුවෙච්ච මයිකේ භාවනාව ප්‍රතිවිදාන වෙන වෙලාවෙදී නැත්නම් ආනාපානසති භාවනා හිතිරදාගෙන ඉඳද්දී ඒ මතුවීම ඒ ඒ වෙලාවේ ඒ කරගෙන යන භාවනාවට බාධාක් වුණාද කියන එක මම දන්නවා. ඒකත් පුළුවන්. සාමාන්‍යයෙන් කැලෑවෙන්නේ වාචික නිසා මේ කරුතර දෙවදක් කියනවා. මේ ආලෝක පහළලා තියෙන්නේ ආනාපාන භාවනා කරගදී යටි. එතකොට මේ පහුවීම තමයි බාධාක් විදිහට වෙන්නේ නැත්නම් සාධකයක් විදිහට වෙන්නේ. ඒක නැත්තම් මේ වැරද්දොත් මේ මතුවලා තියෙන්නේ ආනාපානත් එක්ක සම්බන්ධය පාත් කරගන්න පුළුවන් කියන්නේ. ඔය එහෙම වෙනවනම් මේක ආලෝකයක් වෙන්න පුළුවන් අන්ධකාරයක් වෙන්න පුළුවන් වේදනාවක් වෙන්න පුළුවන් සුඛ වේදනාවක් වෙන්න පුළුවන් ඒ කිසිම දෙයකින් මේ මට කියන කිසි දේවල් වල පොලකට අතන අන්තක් සම්පූර්ණ පිළිනවා ඉතලාකෝ අනන අධ්‍යාපෝ අංග නිසා අධ්‍යාපෝ අංග වල අනන්ත කරන්න බෑ ඒ නිසා මේ ඉන්න හැම එකක්ම බාධාවක් විදිහට ගන්න බාධාවක් කියලා කියන්නේ ඇත්තට බාධා නෙවෙයි මේක ප්‍රශ්නයක් කරගත්තොත් බාධාවක් ඒ නිසා ඒ මතුවෙන හැම දෙයක්ම අපි අද ගමනට අපි අවධානයේ සතිය වඩන්න පුළුවන් දේවල් මේ කරගත්තා. ඒ නිසා අපකට මේගොල්ලෝ මොන જાතියෙන් ආවත් අපි මුලින් හදාගත්ත මුලින් අවධානය යොමු කරගත්ත අරමුණ බලන්න අමතක කරන්න තෝරියොත් නයිකක්කම් බලන්න. ඒක නැති ආරෝහණය කෙනෙක් මොකක් පාද වෙන්නේ නැහැ. අපි ගත්ත වේදනාවක් පාද වෙන්නේ නැහැ. ඒකට වෙන අන්ධකාරයක් පාද වෙන්නේ නැහැ. ඒකට පාද වෙන්නේ අපි මූල කර්මස්ථාන කියන සත්‍ය ගැනීම කරා. නිසා සතිය නොකඩ යන්න මේක උදව්වක් කරගන්න. පස්සේ දවසකට අපි සාකච්ඡා කරන්න වෙනවා. බාධාකින් තොරව කෙලින්ම ආනාපාන පවතින සතිය. මේ බාධාවල් වෙති ආනාපානයේ නිශ්චිත පවතින සතිය ගත්තොත් ඒ දෙකෙන් වඩා අමතක කොයි සතියද කියලා අපි ඉතින් සාකච්ඡා කරමු. බාධා කියන්නේ උපයදක ගන්නවත් ආනාපාන සතිය තියෙනවා. බාධා නැතු වෙන එකක් තියෙනවා. ඉතින් මේක තමයි එක එක එක මතක. ඒ නිසා භාවනා කරන බලන්න තමන්ගේ සතිය මේ වගේ දේවල් වලින් කතර කරද්දී ආනාපානය පවත්තන එක ආධාරක් නැති පවත්තන සතියේදී මොහොත කාර්යක්ෂම දක්ෂ සතිය දෙන්න කියන එක අවධානයෙන් භාවනා කරනවා. මන්ත්‍ර ස්වාමීන් වහන්සේ බුදුගුණ භාවනාව මෛත්‍රී භාවනාව සක්කාරාණව ආනාපානසති භාවනාව පිළිවිද ඉවර ඊමසු ආනාපානසති භාවනාව සිදු කරන්නේ එවිට කොහොම දැනන ස්තුතියි ආස්වාදයේ පැහැදිලි සිදුවන බව දැනෙනවා ආස්වාදයේ ස්ත්‍රීව අමනක් දැනෙනවා මෙම අවස්ථාව පිළිබඳ ඔබ වහන්සේගේ උපදේශක් බලාපොරොත්තු වෙමි පටවලේ උදු මුත්‍ය වශයෙන් මොනවා කරා එන්න කියලා මොනවා නොකරා ආනාපාන සතියේ අනික පිළිබඳව වැඩි වේලාවක් ආනාපාන සතියේ මුණ දීලා ඉන්න. මේ වගේ ආනාපාන තේන අකමන ආකාර කාලානුරූපව හොඳ වෙනස් වෙන කියලා. ආනාපාන පිළිබඳව පස්සේ ඒ ආශාසනෙම ප්‍රසාසනෙමයි ඒ සබහනමයි ආකාරෙමයි ගතියෙමයි ආරෙමයි ස්වභාවෙමයි කියන කටේනවා. ඒක ආනාපාන දිගට ඉන්නකොට මොනවද වෙන්නේ කියන එක අනුව තමයි අපිට අනුසුතු කරන්න වැඩ වෙන්නේ පාඩම. ඒ නිසා මේ විදිහට ආනාපාන සතිය මොහොතක ඉන්න පුළුවන් ඊට පස්සේ ලැබෙන ලොකු දොරවියුත් වීම ඒ නිදාගෙන දොරවියුත් වුණා වගේ වැඩි වේලාවක් ආනාපානක ඉඳ ඒකම ආනාපානක ඉන්නකොට වෙනස් වීම සතරන් ආකාර ප්‍රතිපභාව භාවවල වෙනස් වීම කොහොමද කියන එකට ඇරගහගෙන ඉන්න එතකොට ටික වෙලාවක් පස්සේ භාවනා භාවනා විශ්ව කරගෙන යනවා වැඩි වේලාවක් ඉන්න බලන්න ඇතිවෙන විපරිණාම ඇතිවෙන විනාශ වීම දිහා අවධානය ඉදිරියට යන්න කරනවා. ගරුතර ස්වාමීන් වහන්සේ යම් පුද්ගලෙක් ඥානයකට සාමගියන් පසුව නැවත කෙලෙස් කරගෙන පුදක්යන් පුද්ගලෙක් ගියයිද? මේක අපිට දීලා තියෙන කොටසක පිළිබඳ ආකාරයක් හරි වෙන්නේ නැහැ. කොයිදෝ යන පුද්ගලයෙක් කියන්නේ කොයිදෝ යන සමාධිය ගැන කතා කරනවා. අපි මේකට මේ කාලයන් අන්ත කරන්නේ මේ වෙලාවට. මේ නිසා තමයි අදාළ දෙයක් විතරක් නම් කතා කරන්නේ. ඒ වගේ දෙයක් කාරණා තියෙනවා මෛත්‍රී බුදුහාමුදුරුවෝ ආරම්භයෙන් පස්සේ බොඳ කාරණා අපි අපි යන්නේ දැන් වෙනවා. අර කියලා මේ මොකද කොහොමද වෙන්නේ කියලා විතර අහන්න තුනේ කියන තමයි අහන්නේ. මට ඒක කරන්නේ. එනවා මේ සතිය ගැන මම ඒත් ඉච්චර තමයි. දැන් ඒ තමයි සතිය වලට කොට වෙච්ච දෙයක් කියනවා කතා කරනවා. මේ වගේ ප්‍රශ්න අපි බැහැර කරනවා කියලා කියන්නේ ප්‍රශ්න කරන නිසා හරි ඒ අදාළ පිළිසාරයක් නැහැ මේ දෙක මේ දෙක සතුටුයි මාත් ජීවිතේ කරන්නේ ප්‍රේමී පාකටර් කරගත්ත කාරණාවල් තුල තියෙනවා මේ අපි කාලතබු ප්‍රශ්න උත්තර අතුරු ප්‍රශ්න උත්තර දෙන්නේ කැමැති මහා අද ප්‍රශ්න වලට එන්න මොනවාරි ඉඳාගෙන කියන මම කියන්නේ මම කලින් කිව්වා මාතෘකාවට දාලා තියෙන කිව්වා මාතෘකාව සකච්ඡා කරන මිනිහ කරන්නේ කියලා මම කියනවා. ඒ විශේෂ ප්‍රශ්න తీරන කොහොමද ප්‍රශ්න දෙන්නා ආරෝපක වෙන්නේ ආරෝපක වෙන්නේ කොහොමද නැහැ ඒ නිසා වැඩ ප්‍රතික්‍රියා කරලා තමයි කරන්නේ ඒක වෙනවා දැන් කියලා ඒකමාර කාලේ වෙනස මොනවාද සඳහා සම්මානයි තුන්දැසම නැතුව සාලේ බලන්න. ආයෙත් සිහිනකට ඒකවහක්.